අපන්නක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසෝ චාරිකං චරමානෝ මාතා භික්ඛු සංඝේන සද්දින් යේන ශාලා නාම කෝසලානම් බ්‍රාහ්මන ගාමෝත්තදවසරේ අස්සෝසං කෝසාලේය කාම්‍රාක්මන ගහපතිකා සමනෝ කලෝ භෝගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ කෝසලේ සෝචාරිකං සරමානෝ මහතා භික්ඛු සංඝේන සද්දෙන් ශාලං අනුප්පත්තෝ සංකෝපන භගවන් සංඝෝතමං ඒවං කල්යාණෝ කිච්චි සද්දෝ අබ්බොග්ගතෝ ඉතිරිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රාහ්මකං සස්සමන බ්‍රාහ්මනින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාශේති සාදුකෝපන තථා රෝපානං අරහතං දස්සනං හෝති තී අත කෝසාලේය කා බ්‍රාහ්මණ ගහපති කායේන භගවා තේනුපසංඛමින්සු උපසංඛමිත්වා අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං දේති සාරෙත්වා ඒකමන්තං නිසේදින්සු අත්තේ කච්චේ යේන භගවාතේන අංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසේදින්සු අත්තේ කච්චේ භගවතෝ සම්තිකේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදින්සු අත්තේ කච්චේ තොන්නේ භෝතා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසින්නේ කෝසාලේයකේ බ්‍රාහ්මන ගහපතිකේ භගවායේ සදවෝච අත්තිපනවෝ ගහපතයෝ කෝචි මනාකෝ සත්තායස්මින් වෝ ආකාරවතේ සද්ධා පටිලද්ධාති නත්ථිකෝ නෝ බන්තේ කෝචි මනාකෝ සත්තා යස්මින්නෝ ආකාරවතේ සද්ධා පටිලද්ධාති මනාපං වෝ ගහපතයෝ සත්තාරං අලබන්තේහි අයං අපන්නකෝ ධම්මෝ සමාදාය වත්තිතබ්බෝ අපන්නකෝ හි ගහපතයෝ ධම්මෝ සමත්තෝ සමාදින්නෝ සෝවෝ භවිෂ්‍යති දීඝරත්තං හිතාය සුඛාය කතමෝච ගහපතයෝ අපන්නකෝ ධම්මෝ සම්තිගහපසයෝ ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ නත්තේ දෙන්නං නත්තේ එක්ඛං නත්තේ හොතං නත්තේ සුකට දුක්ඛතානං කම්මානං පරං විපාකෝ නත්තේ අයං ලෝකෝ නත්තේ පරෝ ලෝකෝ නත්තේ මාතා නත්තේ පිතා නත්තේ සත්තා ඕපපාතිකා නත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ මංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකत्वा පවේදේතින්ති තේසං ඒව කෝ ගහපතයෝ සමන බ්‍රාහ්මනානං ඒකේ සමන බ්‍රාහ්මනා උජු විපච්ඡනීක වාදාස් තේ ඒව මාහංසෝ අත්තේ දෙන්නම් අත්තේ එත්තං අත්තේ හුතං අත්තේ සුකට දුක්ඛසානං කම්මානං පලං විපාකෝ අත්තේ අයං ලෝකෝ අත්තේ පරෝ ලෝකෝ අත්තේ මාතා අත්තේ පිතා අත්තේ සත්තා ඕපපාතිකා අත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නායේ ීමං ජලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති තේ තංකින් මඤ්ඤත ගහපතයෝ නනු මේ සමන බ්‍රාහ්මනා අඤ්ඤ මඤ්ඤස්ස උජු විපච්චනේක වාදාති එවං බන්තේ තත්‍ර ගහපතයෝ යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ නත්තේ දෙන්නං නත්තේ එක්ඛං නත්තේ හොතං නත්තේ සුගඩ දුක්ඛානං කම්මානං පලං විපාකෝ නත්තේ අයං ලෝකෝ නත්තේ පරෝ ලෝකෝ නත්තේ මාසා නත්තේ සිතා නත්තේ සත්තා ඕපපාතිකා නත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකत्वा පවේදෙන්ති තේ තේසමේතං පාටිකංකම් යමිදං කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං ඉමේ සයෝ කුසලේ ධම්මේ අබිනිවජ්ජත්වා යමිදං කාය දුච්චරිතං වචේ දුච්චරිතං මනෝ දුච්චරිතං ඉමේ තයෝ අකුසලේ ධම්මේ සමාදාය වත්තිසන්ති තංකිස්ස හේතුම් නහිතේ බන්තෝ සමන බ්‍රාහ්මනා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදාන පක්ඛං සන්තං ඒව කෝපන පරං ලෝකං නත්ති පරෝ ලෝකාතිස්ස දෙට්ඨේ හෝති සාස්ස හෝති මිච්ඡා දෙට්ඨේ සන්තං ඒව කෝපන පරං ලෝකං නත්ති පරෝ ලෝකෝති සංකප්පේති ස්වාස්ස හෝති මිච්ඡා සංකප්පෝ සන්තං ඒව කෝපන පරං ලෝකං නත්තේ පරෝ ලෝකෝති වාචං භාසති සාස්ස හෝති මිච්ඡා වාචා සන්තං ඒව කෝපන පරං ලෝකං නත්ති පරෝ ලෝකෝති ආහ යේතේ අරහන්තෝ පරලෝක විදෝනෝ තේ සමයං පච්චනී කං කරෝති සන්තං ඒව කෝපන පරං ලෝකං නත්ථි පරෝ ලෝකෝති පරං සංඥාතේති සාස්ස හෝති අස්සද්ධම්ම සංඤන්ති සායච පන අස්සද්ධම්ම සංඤත්තියා අත්තානුක්ඛංසේති පරං වන්දේති ඉති පුබ්බේව කෝපනස්ස සුසීල්‍යං පහේනං හෝතේ දුස්සීල්‍යං පච්චුපට්ඨිතං අයංච මිච්ඡා දිට්ඨේ මිච්ඡා සංකප්පෝ මිච්ඡා වාචා අරියානං පච්චනේ කතා අස්සද්ධම්ම සංඤත්තේ අත්තුක්ඛංසනා පරවම්බනා එවං සිමේ අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ මිච්ඡා දිට්ඨේ පච්චයං තත්‍රගාපතයෝ විඤ්ඤෝ පුරිසෝ ඉති පටිසංචෙක්ඛති සචේකෝ නත්තේ පරෝ ලෝකෝ ඒවමයන් භවං පුරිස පුද්ගලෝ කායස්ස බේදාස්සොත්ථි මත්තානං කරිස්සති සචේකෝ අත්තේ පරෝ ලෝකෝ ඒවමයන් භවං පුරිස පුද්ගලෝ කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජස්සති කාමං කෝ පනමාහෝ පරෝ ලෝකෝ හෝතු නේසං භවතං සමන බ්‍රාහ්මනානං සච්ඡං වචනං අතජපනායන් භවං පුරිස පුග්ගලෝ දිත්තේව ධම්මේ විඤ්ඤෝ නංගාරයිචෝ දුස්සීලෝ පුරිස පුද්ගලෝ මිච්ඡා දිට්ඨි නත්ථිකවාදෝති සචේකෝ අට්ඨේව පරෝ ලෝකෝ එවං ීමස්ස භෝතෝ පුරිස පුද්ගලස්ස උභයස්ස කලිග්ගහෝ යංච දිට්ඨේව ධම්මේ විඤ්ඤෝ නංගාරයි හෝ යංච කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජෙස්සති ඒවමස්සායන් අපන්නකෝ ධම්මෝ දුස්සමත්තෝ සමාදින්නෝ ඒකං සංපරිත්වා තිට්ඨති රින්චති කුසලංඨානම් අත්‍රගහපතයෝ යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ අත්ති දෙන්නං අත්ති එට්ටං අත්ති හොතං අත්ති සුකඩ දුක්ඛනානං කම්මානං ඵලං විපාකෝ අත්ථි අයං ලෝකෝ අත්ථි පරෝ ලෝකෝ අත්ථි මාතා අත්ථි පිතා අත්ථි සත්තා ඕපපාතිකා අත්ථි ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදෙන්ති තේ තේසමේ සංපාටි කංකම් යමිදං කාය දුච්චරිතං වචේ දුච්චරිතං මනෝ දුච්චරිතං ඉමේ තයෝ අකුසලේ ධම්මේ අබිනිවජ්ජත්වා යමිදං කාය සුචරිතං වචේ සුචරිතං මනෝ සුචරිතං ඉමේ තයෝ කුසලේ ධම්මේ සමාදාය වත්තිසන්තේ තං කිස්ස හේතෝ පස්සන්තේ තේ බන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං සන්තං ඒව කෝපන පරං ලෝකං අත්ති පරෝ ලෝකෝ තිස්ස දිට්ඨේ හෝති සාසෝති සම්මා දිට්ඨේ සන්තං ඒව කෝපන පරං ලෝකං අත්ථි පරෝ ලෝකෝති සංඛප්පේති ස්වාසහෝති සම්මා සංඛප්පෝ සන්තං ඒව කෝපන පරං ලෝකං අත්ථි පරෝ ලෝකෝති වාචං භාසති සාස්සහෝති සම්මා වාචා සන්තං ඒව කෝපන පරං ලෝකං අත්ථි පරෝ ලෝකෝති ආහ යේතේ අරහන්තෝ පරලෝක විදෝනෝ තේසමයං න පච්චනේකං කරෝති සන්තං යේව කෝපන පරං ලෝකං අත්ථි පරෝ ලෝකෝති පරං සංඥාතේති සාසහෝති සද්ධම්ම සංඤත්තේ තායච පන සද්ධම්ම සංඤත්තියා නේවත්ථානුක්ඛංසේති න පරං වන්දේති ඉති කුබ්බේවකෝ පනස්ස දුස්සීලයන් පහේනං හෝතේ සුසීලයන් පච්චුපට්ඨිතං අයං ච සම්මාදිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා අරියාණං අපච්චනේ කතා සද්ධම්ම සංජත්තේ අනත්තුක්කංසනා අපරවම්බනා ඒවං සිමේ අනේකේ කුසලා ධම්මා සම්භවන්තේ සම්මාදිට්ඨේ පච්චයා తත්‍ර ගහපත යෝ විඤ්ඤෝ පුරිසෝ इति පරිසංචෙක්ඛති සචේකෝ අත්ති පරෝ ලෝකෝ ඒවමයන් භවං පුරිස පුග්ගලෝ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජස්සති කාමං කෝපනමාහු පරෝ ලෝකෝ හෝතු නේසං භවතං සමනා බ්‍රාහ්මනානං සච්ඡං වචනං අතජ පනායං භවං කුරිස පුග්ගලෝ දිත්තේව ධම්මේ විඤ්ඤෝ නං පාසංසෝ ශීලවා කුරිස පුග්ගලෝ සම්මා දිට්ඨි අත්ථික වාදෝති සචේකෝ අත්ථේව පරෝ ලෝකෝ එවං ඉමස්ස බොහෝතෝ කුරිස පුග්ගලස්ස උභයත්ථ කටග්ගහෝ යංච දෙක්ඛේව ධම්මේ විඤ්ඤෝණං පාසංසෝ යංච කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සති ඒවමස්සායන් අපන්නකෝ ධම්මෝ සුසමත්තෝ සමාදින්නෝ උබයන් සම්පරිත්වා තිට්ඨති රිච්ඡති අකුසලං තානම් සම්තිගාපතයෝ ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ කරෝතෝ කාරයතෝ චින්දතෝ චේදාපයතෝ පජතෝ පාචයතෝ සෝජේතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ පණ්ඩතෝ පණ්ඩාපයතෝ පානමති පාතයතෝ අදින්නම් ආදියතෝ සන්ධින් කින්දතෝ නිල්ලෝපං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්තේ තික්ඛතෝ පරදාරං ගච්ඡතෝ මුසාබනතෝ කරෝතෝ නකරේයති පාපං කුරපරයන්තේන චේති චක්කේන යෝ ඉමස්මින් පටවියා පානේ ඒකමංශ කලං ඒකමංශ කුංජං කරෙය්‍ය නත්ති තතෝ නිදානං පාපං නත්ති පාපස්ස ආගමෝ දක්ඛිනං චේපි ගංගාය තීරං ගච්ඡේය අනන්තෝ ඝාතෙන්තෝ චින්දන්තෝ ඡේදාතෙන්තෝ පචන්තෝ පාචෙන්තෝ නත්ති තතෝ නිදානං පාපං නත්ති පාපස්ස ආගමං උත්තරං චේපි ගංගාය තීරේ ගච්ඡේය දදන්තෝ දාපෙන්තෝ යජන්තෝ යාජෙන්තෝ නත්ථේ තතෝ නිදානං පුඤ්ඤං නත්ථේ පුඤ්ඤස්සාගමෝ දානේන දමේන සංයමේන සත්‍ය වජ්ජේන නත්ථේ පුඤ්ඤං නත්ථේ පුඤ්ඤස්ස ආගමෝති තේ සංයේච කෝ ගහපතයෝ සමන බ්‍රාහ්මනානම් ඒකේ සමන බ්‍රාහ්මනා උජු විපච්ඡනීකවාදාත් තේ ඒව මහන්සුම් කරෝතෝ කාරයතෝ චින්දතෝ චේදාපයතෝ පජතෝ පාචේතෝ සෝජේතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ පණ්ඩතෝ පණ්ඩාපයතෝ පානමතිපාසයතෝ අදින්නම් ආදියතෝ සන්දින් චින්දතෝ නිල්ලෝපං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්තේ තිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසාවනතෝ කරෝතෝ කරේයති පාපං කුරපරයන්තේන චේති චක්කේන යෝ ඉමස්මින් පටවියාපානේ ඒකමංශ කලං ඒකමංශ පුඤ්ජං කරේය අත්ථිතතෝ නිදානං පාපං අත්ථේ පාපස්ස ආගමෝ දක්ෂිනං චේපි ගංගාය තීරං ගච්ඡේය අනන්තෝ ඝාතෙන්තෝ චින්දන්තෝ ඡේදාතෙන්තෝ පචන්තෝ පාචෙන්තෝ අත්ථි තතෝ නිදානං පාපං අත්ථි පාපස්ස ආගමෝ උත්තරං චේපි ගංගාය තීරං ගච්ඡේය දදන්තෝ දාතෙන්තෝ යජන්තෝ යාජෙන්තෝ අත්ථි තතෝ නිදානං පුඤ්ඤං අත්ථි පුඤ්ඤස්සාගමෝ දානේන දමේන සංයමේන සත්‍ය වජ්ජේන අත්ථි පුඤ්ඤං අත්ථි පුඤ්ඤස්ස ආගමෝති තං කිං මඤ්ඤත ගහපතයෝ නනු මේ සමන බ්‍රාහ්මනා අඤ්ඤ මඤ්ඤස්ස උජු විපස්සනීක වාදාති එවං බන්තේ අත්‍ර ගාපතයෝ යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ කරෝතෝ කාරයතෝ චින්දතෝ චේදාපයතෝ පාචතෝ පාචයතෝ සෝචයතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ පණ්ඩතෝ පණ්ඩාපයතෝ පානමතිපාතයතෝ අදින්නම් ආදියතෝ සන්ධෙන් තින්දතෝ නිල්ලෝපං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්තේ සිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසාබනතෝ කරෝතෝ නකරේයති පාපං කුර පරියන්තේන චේසේ චක්කේන යෝ ඉමිස්සා පඨවියාපානේ ඒකමංස කලං ඒකමංස පුඤ්ජං කරෙය්‍ය නත්ති තතෝ නිදානං පාපං නත්තේ පාපස්ස ආගමෝ දක්ඛිනං චේති ගංගාය තීරං ගච්ඡේය හනන්තෝ ගහතෙන්තෝ චින්දන්තෝ ඡේදාපෙන්තෝ පජන්තෝ පාචෙන්තෝ නත්ති තතෝ නිදානං පාපං නත්තේ පාපස්ස ආගමෝ උත්තරං චේසේ ගංගාය තීරං ගච්ඡේය දදන්තෝ දාසෙන්තෝ යජන්තෝ යාජෙන්තෝ නත්තේ තතෝ නිදානම් පුඤ්ඤම් නත්තේ පුඤ්ඤස්ස ආගමෝ දානේන දමේන සංයමේන සච්ච වජ්ජේන නත්තේ පුඤ්ඤම් නත්තේ පුඤ්ඤස්ස ආගමෝ තේ තේසමේ සංපාටි සංකහං යමිදං කාය සුචරිතං වචේ සුචරිතං මනෝ සුචරිතං ඉමේ තයෝ කුසලේ ධම්මේ අබිනිවජ්ජත්වා යමිදං කාය දුච්චරිතං වචේ දුච්චරිතං මනෝ දුච්චරිතං ඉමේ තයෝ අකුසලේ ධම්මේ සමාදාය වත්තිසන්තේ තං කිස්ස හේතු නෛතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා පස්සන්තේ අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකලේශං කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදාන පක්ඛම් සන්තං ඒව කෝපන කිරියං නත්ති කිරියා තිස්ස දිට්ඨි හෝති සාස්ස හෝති මිච්ඡා දිට්ඨි සන්තං ඒව කෝපන කිරියං නත්ති කිරියාති සංකප්පේති ස්වාස්සහෝති මිච්ඡා සංකප්පෝ සන්තං ඒව පොහපන කිරියං නත්තේ කිරියාති වාචං භාසති සාස්සහෝති මිච්ඡා වාචා සන්තං ඒව පොහපන කිරියං නත්තේ කිරියාති ආහ යේසේ අරහන්සෝ කිරිය වාදාත් තේ සමයං පච්චනේ සංකරෝති සන්තං ඒව කෝපන කිරියන්නත්ථි කිරියාසේ පරං සංඥාතේති සාස්ස හෝති අසද්ධම්ම සංඤත්ති ආයච පන අසද්ධම්ම සංඤත්තියා අත්තානුක්ඛංසේති පරං වම්භේති ඉති පොබ්බේ කෝපනස්ස සුසීල්‍යං පහේනං හෝති දුස්සීල්‍යං පච්චෝ පට්ඨිතං අයංච මිච්ඡා දෙට්ඨේ මිච්ඡා සංකප්පෝ මිච්ඡා වාචා අරියානම් පච්චනී කතා අසද්ධම්ම සංඤත්තේ අත්තු කංශනා පරම්බනා එවං සිමේ අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවන්තේ මිච්ඡා දෙට්ඨේ පච්චයා తత్ర ගහපතයෝ විඤ්ඤෝ පුරිසෝ ඉති පරිසංචෙක්ඛති සචේකෝ නද්දේ සිරියා ඒවමයන් භවං කුරිස පුද්ගලෝ කායස්ස දේදාස්සොත්ති මත්තානං කරිස්සති සචේසෝ අත්ථේ කිරියා ඒවමයන් භවං කුරිස පුද්ගලෝ කායස්ස දේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජිස්සති කාමං කෝ පනමා හෝ කිරියා හෝතුනේ සංභවකං සමනබ්‍රාහ්මනානං සච්ඡං වාචං අතච පනායන් බවං පුරිස පුද්ගලෝ දිත්තේව ධම්මේ විඤ්ඤෝ නංගාරයිසෝ දුස්සීලෝ පුරිස පුද්ගලෝ මිච්ඡා දිට්ඨිය කිරියවාදෝති සචේකෝ අත්තේව කිරියා එවං ඉමස්ස බොහෝතෝ පුරිස පුද්ගලස්ස උභයස්ස කලිග්ගහෝ යංච දිත්තේව ධම්මේ විඤ්ඤෝ නංගාරයිසෝ යංච කායස්ස බේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාසං නිරයං උපපජ්ජස්සති ඒවමස්සායන් අපන්නකෝ ධම්මෝ දුස්සමත්තෝ සමාදින්නෝ ඒකං සම්පරිත්වා තිටති රිංචති කුසලං තානං අත්‍රගාවතයෝ යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ කරෝතෝ කාරයතෝ චින්දතෝ චේදාපයතෝ පජතෝ පාචයතෝ සෝචයතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ පන්දතෝ පන්දාපයතෝ පානමතිපාසයතෝ අදින්නම් ආදියතෝ සන්දෙන් කින්දතෝ නිල්ලෝපං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්තේ තිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසාබනසෝ කරෝතෝ කරේයති පාපං කුරපරයන්තේන චේසේ චක්කේන යෝහිමිස්සා පටවියාපානේ ඒකමංස කලං ඒකමංස පුඤ්ජං කරේය අත්ථි තතෝ නිදානං පාපං අත්ථි පාපස්ස ආගමෝ දක්ෂිනං චේසේ ගංගාය තේරං ගච්ඡේය හනන්තෝ ගහතෙන්තෝ චින්දන්තෝ ඡේදාපෙන්තෝ පජන්තෝ පාචෙන්තෝ අත්ථි තතෝ නිදානම් පාපං අත්ථි පාපස්ස ආගමෝ උත්තරං චේති ගංගාය තීරං ගච්ඡේය දදන්තෝ දාපෙන්තෝ යජන්තෝ යාජෙන්තෝ අත්ථි තතෝ නිදානම් පුඤ්ඤං අත්ථි පුඤ්ඤස්ස ආගමෝ දානේන දමේන සංයමේන සච්චවජ්ජේන අත්තේ පුඤ්ඤම් අත්තේ පුඤ්ඤක්ෂ ආගමෝති තේසමේතම් පාටිකංඛම් යමිදං කාය දුච්චරිතං වචේ දුච්චරිතං මනෝ දුච්චරිතං ඉමේ සයෝ අකුසලේ ධම්මේ අබිනිවජ්ජත්වා යමිදං කාය සුචරිතං වචේ සුචරිතං මනෝ සුචරිතං ඉමේතයෝ කුසලේ ධම්මේ සමාදාය වත්තිසන්තේ තං කිස්ස හේතෝ පස්සන්තේ තේ බොන්තෝ සමනද්‍රාක්මනා අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං සංසං ඒව කෝපන කිරියං අත්තේ කිරියා තිස්ස දිට්ඨි හෝති සාස හෝති සම්මා දිට්ඨි සන්තං ඒව කෝපන කිරියං අත්තේ කිරියා තේ සංකප්පේති ස්වාස හෝති සම්මා සංකප්පෝ සන්තං ඒව කෝපන කිරියං අත්තේ කිරියා තිවාචං වහසති සාස හෝති සම්මා වාචා සන්තං ඒව කෝපන කිරියං අත්ථි කිරියාති ආහ යේතේ අරහන්තෝ කිරිය වාදාත් තේ සමයන් පච්චනීකං කරෝති සන්තං ඒව කෝපන කිරියං අත්ථි කිරියාති පරං සංඤපේති සාස්සහෝතේ සද්ධම්ම සංඤත්තේ ඡායච පන සද්ධම්ම සංඤප්තියා නේවත්ථානුක්ඛංසේතේ න පරං වම්බේති ඉති පුබ්බේව කෝපනස්ස දුස්සීලයන් පහේනං හෝති සුසීලයන් පච්චෝ පට්ඨිතං අයං ච සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා අරියාණං අපච්චනේ කතා සද්ධම්ම සංඤත්තේ අනත්තුක්ඛං සනා අපරවම්බනා එවන්සි මේ අනේකේ කුසල ධම්මා සම්භවන්ති සම්මා දිට්ඨි පච්චයා ඡත්‍රගහපතයෝ විඤ්ඤෝ පුරිසෝ इति පටිසංචෙක්ඛති සචේකෝ අත්ථිකිරියා ඒවමයන් භවං පුරිස පුද්ගලෝ කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජෙස්සති කාමංකෝ පනමාහු කිරියා හෝතුනේ සංභවතං සමනන්ද්‍රාක්මනානං සච්ඡං වචනං අතජ පනායම් භවං පුරිස පුග්ගලෝ දිත්තේව ධම්මේ විඤ්ඤෝණං පාසංසෝ සීලවා පුරිස පුග්ගලෝ සම්මා දිට්ඨි කිරියවාදෝති සචේකෝ අත්තේව කිරියා එවං ඉමස්ස බෝතෝ පුරිස පුග්ගලස්ස උබයත්ථ කටග්ග හෝ යංච දිත්තේව ධම්මේ විඤ්ඤෝණං පාසංසෝ යංච කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සති ඒවමස්සායන් අපන්නකෝ ධම්මෝ සුසමත්තෝ සමාධින්නෝ උභයං සංපරිත්වාට්ඨිතේ ප්‍රේංචති අකුසලං තානම් සම්තිගහපතයෝ ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ නත් හේතු නත් පච්චයෝ සත්තානං සංකිලේසාය අහේතු අපච්චයා සත්තා සංකිලෙස්සන්තේ නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං විසුද්ධියා අහේතු අපච්චයා සත්තා විසුද්ධන්ති නත්ති වරං නත්ති විරියං නත්ති පුරිසතාමසෝ නත්ති පුරිස පරක්ඛමෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ ජීවා අවසා අබලා අවිරියා නියතේ සංගති භාව පරිණතා චස්සේවා විජාතිසෝ සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති තේ තේසං ඒව කෝ ගහපතයෝ සමන බ්‍රාහ්මනානම් ඒකේ සමන බ්‍රාහ්මනා උජු විපච්චනේක වාදාත් තේ ඒව මහංසෝ අත්ථේසෝ අත්ථේ පච්චයෝ සත්තානං සංකිලේසාය සහේතු සප්පච්චයා සත්තා සංකිලෙක්ෂන්තේ අත්තේ පච්චයෝ සත්තානං විසුද්ධියා සහේතු සප්පච්චයා සත්තා විසුද්ධන්තේ අත්තේ බලං අත්තේ විරයං අත්තේ පුරිසතහමෝ අත්තේ පුරිස පරක්කමෝ නසබ්බේ සත්තා සම්බේ පානා සම්බේ භූතා සම්බේ ජීවා අවසා අබලා අවිරියා නියති සංගති භාව පරිණතා චස්සේවා විජාතිසෝ සුඛ දුක්ඛම් පටිසංවේදෙන්ති තී සංකින් මඤ්ඤත ගහපතයෝ නනු මේ සමන බ්‍රාහ්මනා අඤ්ඤමඤ්ඤස්ස උපවිපච්ඡනීක වාදාති එවං බන්තේ අත්‍ර ගහපතයෝ යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්ති හේතු නත්ති පච්චයෝ පේයාලම් සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති තේත් තේසමේතං පාටිකං කං යමෙදං කාය සුචරිතං වචේ සුචරිතං මනෝ සුචරිතං ඉමේ තයෝ කුසලේ ධම්මේ අබිනිවජ්ජත්වා යමිදං කාය දුච්චරිතං වචේ දුච්චරිතං මනෝ දුච්චරිතං ඉමේ තයෝ අකුසලේ ධම්මේ සමාදාය වත්තිසන්තේ තං කිස්ස හේතුං නහිතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං කුසලානං ධම්මානං එක්ඛම්මේ ඡානි සංසං බෝධාන පක්ඛම් සන්තං ඒව කෝපන හේතෝ නත්ති හේතෝ තිස්ස දිට්ඨි හෝති සාස හෝති මිච්ඡා දිට්ඨි සන්තං ඒව කෝපන හේතෝ නත්ති හේතෝ තේ සංකප්පේති ස්වාස හෝති මිච්ඡා සංකප්පෝ සන්තං ඒව කෝපන හේතෝ නත්ති හේතෝති වාචං භාසති සාස්ස හෝති මිච්ඡා වාචා සන්තං ඒව කෝපන හේතෝ නත්ති හේතෝති ආහ යේතේ අරහන්තෝ හේතු ආදාත් තේ සමයම් පච්චනේකං කරෝති සන්තං ඒව කෝපන හේතෝ නත්ති හේතෝති පරං සංඤපේතේ සාසෝතේ අසද්ධම්ම සංඤත්තේ ඡායච පනසද්ධම්ම සංඤත්තියා අත්තානුක්ඛංසේතේ පරං වම්බේති ඉති පොබ්බේව කෝ පනස්ස සුසීල්‍යං පහේනං හෝතේ දුස්සීල්‍යං පච්චුපට්ඨිකං අයං ච මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්පෝ මිච්ඡා වාචා අරියානම් පච්චනේ කතා අසද්ධම්ම සංඤත්තේ අත්තුක්ඛංසනා පරවම්බනා ඒවං සිමේ අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ මිච්ඡා දිට්ඨි පච්චයාන් తత్ర ගහපත යෝ විඤ්ඤෝ පුරිසෝ ඉති පරිසංචෙක්ඛති සචේකෝ නත්ති හේතු ඒවමයන් බවම් පුරිස පුද්ගලෝ කායස්ස බේදා සොත්ති මත්තානං කරෙස්සති සචේකෝ අත්ති හේතු ඒවමයන් බවම් පුරිස පුද්ගලෝ කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජස්සති කාමං කෝපනමාහු හේතෝ හෝතුනේ සංභවතං සමන බ්‍රාහ්මනානං සච්ඡං වචනං අතචපනායන් භවං පුරිස පුග්ගලෝ දිත්තේව ධම්මේ විඤ්ඤෝ නංගාරයිජෝ දුස්සීලෝ පුරිස පුග්ගලෝ මිච්ඡා දිට්ඨිය හේතුවාදෝති සචේකෝ අත්තේව හේතෝ එවං ඉමස්ස බෝතෝ පුරිස පුග්ගලස්ස උභයස්ස කලිග්ගහෝ යංච දිත්තේව ධම්මේ විඤ්ඤෝණංගාරයි හෝ යංච කායස්ස බේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජස්සති ඒවමස්සායන් අපන්නකෝ ධම්මෝ දුස්සමත්තෝ සමාදින්නෝ ඒකං සම්පරිත්වා තිට්ඨති රින්චති කුසලං තානම් තත්‍ර ගහපතයෝ යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ අත්ථි හේතු අත්ථි පච්චයෝ පේයාලම් සුඛ දුක්ඛ පටිසංවේදෙන්ති තේසමේ සංපාටිකංකම් යමිදං කාය දුච්චරිතං වචේ දුච්චරිතං මනෝ දුච්චරිතං ඉමේ තයෝ අකුසලේ ධම්මේ අබිනිවජ්ජත්වා යමිදම් කාය සුචරිතං වචේ සුචරිතං මනෝ සුචරිතං ඉමේ සයෝ කුසලේ ධම්මේ සමාදාය වත්තිසන්තේ තම් කිස්ස හේතෝ පස්සන්ති හේතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං කුසලානං ධම්මානං නෙක්ඛම් මේචානි සංසං වෝදාන පක්ඛං සංසංගේව කෝපන හේතු අත්ථි හේතු තිස්ස දිට්ඨි හෝති සාසෝති සම්මා දිට්ඨි සංසංගේව කෝපන හේතුං අත්ථි හේතෝති සංකප්පේති ස්වාසෝති සම්මා සංකප්පෝ සංසංගේව කෝපන හේතුං අත්ථි හේතෝති වාචං භාසතේ සාස්සෝති සම්මා වාචා සන්තං ඒව කෝපන හේතුං අත්ථි හේසෝති ආහ යේතේ අරහන්තෝ හේතු ආදාත්තේ සමයන් පච්චනේකං කරෝති සන්තං ඒව කෝපන හේතුං අත්ථි හේසෝති පරං සංඤපේති සාස්සෝති සද්ධම්ම සංඤත්තේ තායච පන සද්ධම්ම සංඤත්තියා නේවත්තානුක්ඛංසේතේන පරං වම්බේති ඉතේ පුබ්බේව කෝපනස්ස දුස්සීලං පහේනං හෝති සුසීලං පච්චුපට්ඨිතං අයං ච සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා අරියාණං අපච්චනේ කතා සද්ධම්ම සංඤත්තේ අනත්තුක්ඛංසනා අපරවම්බනා ඒවංසිමේ අනේකේ කුසලා ධම්මා සම්භවಂತಿ සම්මා දිට්ඨේ පච්චයා ඡත්‍රගහපතයෝ විඤ්ඤෝ පුරිසෝ इति පරිසංචෙක්ඛති සචේකෝ අත්ථි හේතු ඒවමයන් භවං පුරිස පුග්ගලෝ කායස්ස භේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සති කාමං කෝපනමා හේතු හෝතුනේ සංභවසං සමන බ්‍රාහ්මනානං සච්ඡං වචනං අතජ පනායං භවං පුරිස පුග්ගලෝ දිත්තේව ධම්මේ විඤ්ඤෝණං පාසංසෝ සීලවා පුරිස පුග්ගලෝ සම්මා දිට්ඨේ හේතු වාදෝති සචේකෝ අත්ථේව හේතු එවං ඉමස්ස බොහෝතෝ පුරිස පුග්ගලස්ස උබයත්ථ කටග්ගහෝ යංච දිත්තේව ධම්මේ විඤ්ඤෝ නං පාසංසෝ යංච කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සති ඒවමස්සායන් අපන්නකෝ ධම්මෝ සුසමත්තෝ සමාදින්නෝ උබයන්සං පරිත්වා තිට්ඨති රින්තති අකුසලං තහනම් සම්තිගහපතයෝ ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ නත්තේ සම්බසෝ ආරෝප්පාසේ තේසං ඒව කෝ ගහපතයෝ සමන බ්‍රාහ්මනානං ඒකේ සමන බ්‍රාහ්මනා උජෝ විපච්ඡනේක වාදාත් තේ ඒව මහන්සෝ අත්තේ සම්බසෝ ආරෝප්පාතිත් තංකින් මඤ්ඤත ගහපතයෝ නනු මේ සමන බ්‍රාහ්මනා අඤ්ඤමඤ්ඤස්ස උජු විපච්චනීක වාදාති එවං බන්තේ తత్ర ගහපතයෝ විඤ්ඤෝ පුරිසෝ इति පරිසංචෙක්ඛති යේ කෝතේ බන්තෝ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්තේ සම්බසෝ ආරොප්පාතේ ඉදම්මේ අදිට්ඨංගේ පිතේ බන්තෝ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ අත්ති සම්බසෝ ආරොප්පාති ඉදම්මේ අවිදිතං අහඤ්ඤේව කෝපන අජානන්තෝ අපස්සන්තෝ ඒකං සේන ආදාය වෝ හරේයං ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්තේ නමේ තං අස්සපති රූපං යේකෝ තේ බොන්තෝ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිඨිනෝ නත්තේ සබ්බසෝ ආරෝපාති සචේතේ සංභවතං සමන බ්‍රාහ්මනානං සච්ඡං වචනං තානමේ සං විජ්ජති යේතේ දේවාරෝපිනෝ මනෝමයා අපන්න කම්මේ තත්‍රොප්පත්තේ භවිස්සති යේ පනසේ බොන්තෝ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ අත්තේ සම්බසෝ ආරෝප්පාතේ සචේතේ සංභවතං සමන බ්‍රාහ්මනානම් සච්ඡං වචනං ඨානමේ සංවිජ්ජති යේතේ දේවා අරෝපිනෝ සංඥාමයා අපන්න කම්මේ සත්‍රුප්පස්සේ භවිස්සති දිස්සන්තේ කෝපන රූපාදිකරණං දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ඝහ විවාද තුවන් තුවම් පේ ශුඤ්ඤ මුසාවාදා නත්තිකෝ පනේ සංසම්බසෝ අරෝපේති සෝයිති පටිසංඛාය රූපානං යේව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති සම්තිගාපදයෝ ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්තේ සබ්බසෝ භව නිරෝධෝති තේසං ඒව කෝ ගහපතයෝ සමන බ්‍රාහ්මනානම් ඒකේ සමන බ්‍රාහ්මනා උජෝ විපච්චනීක වාදාත්තේ ඒව මහංසෝ අත්තේ සබ්බසෝ භව නිරෝධෝති තංකින් මඤ්ඤත ගහපතයෝ නනු මේ සමන බ්‍රාහ්මනා අඤ්ඤ මඤ්ඤස්ස උජෝ විපච්චනේක වාදාති එවං බන්තේ අත්‍ර ගහපතයෝ විඤ්ඤෝ පුරිසෝ इति පටිසංචෙක්ඛති ඒකෝ තේ බොන්තෝ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ නත්ථේ සම්බසෝ භව නිරෝධෝති ඉදම්මේ අදිඨංගේ පිතේ බොන්තෝ සමනබ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිඨේනෝ අත්තේ සබ්බසෝ භව නිරෝධෝති ඉදම්මේ අවිදිතං අහං චේව කෝපන අජානන්තෝ අපස්සන්තෝ ඒකංසේන ආදාය වෝහරෙය්‍ය ඉදම්මේ සච්ඡං මොඝ මඤ්ඤන්තේ නමේතං අස්ස පතිරූපං ඒකෝසේ බොන්තෝ සමනබ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්තේ සබ්බසෝ භව නිරෝධෝති සචේතේ සංභවතං සමනබ්‍රාහ්මනානං සච්ඡං වචනං ඨානමේතං විජ්ජති යේතේ දේවා අරූපිනෝ සංඥාමයා අපන්න කම්මේ සත්‍රුප්පත්ති භවිස්සතේ ये फनते बन्तो समन द्राक्मना एवं वादिनो एवं दिट्टिनो अत्थि सब्बसो भवनिरोधोति सचेते संभवतं समन ब्राह्मणानं सत्यं वचनं स्थानमेतं विद्यति यं दिट्टेव धम्मे परिनिब्बायिष्यामि ये कोते बन्तो समनब्राह्मणा एवं वादिनो एवं दिट्ठिनो नत्ते शब्दसो भवनिरोधोति ते समयं दिट्ठि सारागाय सन्तिके संयोगाय सन्तिके अभिनन्दनाय सन्तिके अध्योसानाय सन्तिके उपादानाय सन्तिके යේ පනතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ අත්තේ සම්බසෝ භව නිරෝධෝති තේ සමයන් දිට්ඨේ අසාරාගාය සම්තිකේ අසංයෝගාය සම්තිකේ අනබිනන්දනාය සම්තිකේ අනජ්ජෝ සානාය සම්තිකේ අනුපාදානාය සම්තිකේ සෝ ඉති පටිසංඛාය භවානං යේව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති චත්තාරෝ මේ ගහපතයෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ඉද ගහපතයෝ ඒකච්චෝ පුද්ගලෝ අත්තන්තකෝ හෝති අත්ත පරිථාපනානු යෝගං අනුයුත්තෝ ඉද ගහපතයෝ ඒකච්චෝ පුද්ගලෝ පරන්තකෝ හෝති පරපරිතාපනානුയോഗං අනුයුත්තෝ ඉද ගහපතයෝ ඒකච්චෝ පුද්ගලෝ අත්තන්තපෝච හෝති අත්තපරිතාපනානුയോഗං අනුයුත්තෝ පරන්තපෝච පරපරිතාපනානුയോഗං අනුයුත්තෝ ඉදගහපතයෝ ඒකච්චෝ පුද්ගලෝ නේවත්තන්තකෝ හෝති නාත්ථ පරිථාපනානුയോഗං අනුයුක්තෝ නපරන්තපෝන පරපරිථාපනානුയോഗං අනුයුක්තෝ සෝ අත්සන්තපෝ අපරන්තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහෙරති කතමෝච ගහපතයෝ පුග්ගලෝ අත්තන්තපෝ අත්ථ පරිතාපනානුയോഗං අනුයුක්තෝ ඉද ගහපතයෝ ඒකච්ඡෝ පුග්ගලෝ අචේලකෝ හෝති මුත්තාචාරෝ හත්තා පලේකනෝ තේයාලම් ඉති ඒව රූපං අනේක විහෙතං කායස්ස ආතාපන පරිසාසනානුയോഗං අනුයුක්තෝ විහෙරති අයං මුච්ඡති ගහපතයෝ පුග්ගලෝ අස්සන්තපෝ අස්ස පරිසාපනානුയോഗං අනුයුක්තෝ කතමෝච ගහපතයෝ පුග්ගලෝ පරන්තපෝ පරපරිසාපනානුയോഗං අනුයුක්තෝ ඉද ගහපතයෝ ඒකච්ඡෝ පුග්ගලෝ ඕරම්බිකෝ හෝතේ සුකරිකෝ පෙය්‍යාලං යේවා පනඤ්ඤේ තේ කේචි කුරෝර කම්මන්තා අයං උච්චති ගහපතයෝ පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානු යෝගං අනුයුත්තෝ කතමෝච ගහපතයෝ පුග්ගලෝ අත්තන්තපෝච අත්තපරිතාපනානු යෝගං අනුයුත්තෝ පරන්තපෝච පරපරිතාපනානු යෝගං අනුයුත්තෝ ඉද ගහපතයෝ ඒකච්චෝ පුද්ගලෝ රාජාවා හෝති කත්තියෝ මුද්ධාවසිට්ඨෝ තේයාලම් තේපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සමුඛා රුදමානා පරිකම්මානේ කරොන්ති අයං වොච්චති ගහපතයෝ පුද්ගලෝ අත්තන්තකෝච අත්ත පරිතාපනානු යෝගං අනුයුත්තෝ පරන්තපෝච පරපරිතාපනානුയോഗං අනුයුත්තෝ කසමෝච ගහපතයෝ පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්‍ය පරිතාපනානුയോഗං අනුයුත්තෝ න පරන්තපෝචන පරපරිතාපනානුയോഗං අනුයුත්තෝ සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සීති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහෙරති ඉදඝාපතයොත් තථාගතෝ ලෝකේ uppajjati arahang samma sambuddho පේයාලම් සෝයිමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේ කරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් තේති සුඛං පඨමං ඥානං තේයාලම් ဒ ුතියං ඥානං තේයාලම් තතියං ඥානං තේයාලං චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝ පක්ඛිලේසේ මුදබෝතේ කම්මනේ චිතේ ආනෙන් ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරතේ සේයතේ දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පේයාලම් ඉතිසාකාරං සවුද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුසරති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදු බොහෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං සතෝපපාත ඥානාය චිත්තං අබිනින්නාමේතේ සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සතේ චවමානේ උපපජ්ජමානේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේශේ මුදුබෝතේ කම්මනීයේ කිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති පේයාලම් අයං ආසව නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති තස්ස එවං ඥානතෝ එවං පස්සතෝ කාමසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝතේ කේනා ජාසේ වසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයම් නාපරං එත්තත්ථායාති පජානාති අයං වොච්චති ගහපතයෝ පුග්ගලෝ නේවත් සංසපෝ නාස්ස පරිතාපනානුയോഗං අනුයුක්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුയോഗං අනුයුක්තෝ සෝවනත්තන්තපෝ අපරන්තපෝ දික්ඛේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සීති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේන අස්සනා විහෙරති තී එවං වොත්තේ ශාලේයකා බ්‍රාහ්මන ගහපතිකා භගවන්තං ඒතදවෝචුන් අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයථාති බොහෝ ගෝතමනික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්ඡන්නං වා විවරේය මෝල්හස්සවා මග්ගං ආචෙක්කේය අන්ධකාරේ වා සේලපජ්ජෝ සංධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්තේතේ ඒවමේවන් බොහෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාශිතෝ ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකේනෝ භවං ගෝතමෝ ධාරේතු වජ්ජතග්ගේ පානුපේතං සරණං ගතේති අපන්නක සුත්තං දසමං ගාපති වග්ගෝ පඨමෝ තස්ස වද්දස්ස උද්දානම් ඛණ්ඩර නාගර සේකවතෝච පෝතලියෝ පුන ජීවක බච්චෝ උපාලි දමතෝ කුක්කුර අභයෝ බහුවේදනියා පන්නකතෝ දසමෝ